මාර්ගය පිළිබඳව කමඨාම් පිළිබඳව යම්කිසි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. ඇයි අවුරුදු 7ක්ම යන් අවුරුදු 7ට කලින් එයාට තව අවබෝධයන්ට යන්න බැරි ඇයි? මේ ඒක මොකද විද්‍යාත්මක? ඉපදිච්ච ගමන් ඉපදිච්ච ගමන් රස්සාවට යන්නේ නැත්තේ ඇයි? ඉපදිච්ච ගමන් ඇවිදින්නේ නැත්තේ ඇයි? ඉපදිච්ච ගමන් කතා කරන්නේ නැත්තේ ඇයි? ඉපදිච්ච ගමන් තෙල් දාපුවා මිරිසට උයපුවා ලුණු මිරිස් පොළොස් සැඹුල් තියපුවා ඇයි ඒව කන්නේ නැත්තේ මොකද ඒකට හේතුව කිව්වොත් එයාගේ කයේ තියෙනවල ක්‍රමවේදයක් මෙන්න මේ මේ කාලවල මේ මේ ඉන්ද්‍රියන් ශක්තිමත් වෙනවා මේ මේ කාලවලදී මේ මේ හෝමෝන එයා තුළ ක්‍රියාත්මක වෙනවා මේ මේ කාලවලදී මේ මේ දේවල් එයාට වටහා ගන්න පුළුවන් වෙනවා මේම සමීකරණයක් තියෙනවා එහෙමනම් බඩේ ඉන්නකොටම රාත් කරන්න පුළුවන් ඉපදෙන්නේ රාතෙක්නේ. එහෙම කරන්න බෑ. එතකොට අපේ තියෙනවා කයේ චක්‍රා හතක්. ඒක පටන් ගන්න මූලාධාර චක්‍රාව ස්වාදිස්ථාන මණිපූරක අනාගත විසුද්ධි ආග්නේ ශාස්ත්‍ර කියලා මෙන්න චක්‍ර හතක් තියෙනවා ස්වාදිස්ථාන කියලා. එතකොට මේ චක්‍රා හත ඒ ඕමෝන් ඇති වෙලා ඒ හෝමෝන් කියන ඒ සුරපි එකක් ඒ හෝමෝන් එක නිස්පාදනය වෙලා චක්‍රාව අවදි වෙන්න ඕනේ ලෝ. එයාට මේ සංඥා සංස්කාර ධර්මයන් වලින් නිදහස් වෙන අවබෝධය පාළ වෙන්න. එතකම යාරි බොළඳයි. හැබැයි කතා කරන හරි දක්ෂයි ප්‍රඥාවන්තයි. හැබැයි ප්‍රඥාවන්ත උනාට යාට rahat වෙන්න බෑ. ඒ නිසා තමයි මේ චක්‍රා හත අවදි වෙන්න කොච්චර කාලයක් යයිද කියලා භාග්‍යතුන් වහන්සේලා ඍෂිවරු පරීක්ෂණ කරලා බලන එක අවුරුද්දක් යනවලු. එක චක්‍රාවක් ඇති වෙන්නේ. හැයි අවුරුද්දක් යන්නේ. මාස තුනෙන් කරන්න බැරිද? බෑ. මොකක්ද හේතුව? එතකොට ඒගොල්ල පරීක්ෂණ කළා තියෙන මේක අවුරුද්දට කලින් ඒක අවදි කරන්න බැරිද කියලා බැරිලු. කිසිසේත්ම බැරිලු. මොකද්ද කිව්වොත් මේ සූර්යා එක කේන්ද්‍ර ස්ථානයක ඉඳලා එක වටයක් කැරකිලා එනකොටලු මේකක් අවදි වෙන්නේ. ඒ සූර්යා පටන් ගත්තාම එයා යන පාර දිගේ ඒක අවදි වෙන්නෙම නැල්ලු. එයා අලුතෙන් වටයක් පටන් ගන්නකොට ඊළඟ එකට යන්නේ ඒක. බලල්ලනේ තරංගෙන් තරංගට මාරු වෙනවා. ඒ නිසා පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එක කියලා ඒ යනකොට අන්තිමට තමයිලු ආග්නේ චක්‍රාවත් ශාස්ත්‍ර චක්‍රාවත් අවදි වෙන්නේ. ඒ දෙක අවදි වෙච්ච ගමන් තමයිලු එයාට දුක වටා ගන්න පුළුවන්. ඒ දුකේ නිදාසන ක්‍රමය තේරුම් ගන්න පුළුවන්. එතකොට බුදුවරයෙක් හරි යම්කිසි උත්තරමේ කාර්ය උත්තරම කියලා බණ කිව්වොත් එයා rahat වෙනවා. එතකම් එයාට rahat වෙන්න බෑ. එතකොට චක්‍ර අතට අවුරුදු 7ක් යනවා. අවුරුදු 7ට කලින් කිසිම කෙනෙක් rahat වෙලා නැහැ. අවමය අත උපරිම එක ප්‍රශ්නයක් නෙමෙයි. අවුරුදු 110 වුණත් ප්‍රශ්නයක් නැරාත් වෙන්න පුළුවන්. එහෙම වයස ගිය මාළු වෙච්ච කට්ටිය අර පින්ඩපාතේ බත්තන්දා සාරිපුත්ත මහ රහතන් වහන්සේට පූජා කරපු ඒ වයසක උන්දානේ. අවුරුදු 80ක් විතර වයස ඒ රහත් වුණා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි අතට කලින් රහත් වෙන්න බෑ. හැබැයි යාගේ සෝතාපන්න ඵලයට මොකද? මේ අවබෝධය එයා තුල තියෙනවා. සමහර දේවල් ගැඹිරුය කියන. එයා දන්නේ එයා මොකද්ද කියන්නේ කියලා. හැබැයි මිනිස්සු පුදුමයටපත් වෙන මෙච්චර දැනුම. හැබැයි ඒ දැනුමෙන් වැඩ ගන්නත් යට අවුරුදු 7ක් යන්න ඕනේ. එහෙම නැත්නම් එයාට ඒක පාවිච්චි කරන්න බෑ. ඒක විද්‍යාවක් අපේ කය තුල තියෙන ඒ චක්‍රාවල ක්‍රියාකාරීත්වයක්, ඒ චක්‍රාවලට අදාළ ඕමෝන් වල ක්‍රියාකාරීත්වයක්, ඒකට සාපේක්ෂව අවදි වෙන ප්‍රඥාවක්. අවුරුදු 7න් පස්සේ තමයි ඒක තේරුම් ගන්න පුළුවන්. එතකන් තේරෙන්නේ නැහැ. බැරි වෙලාවත් අවුරුදු 7කට කලින් මේ චක්‍රා ටික අවදි වෙලා ඒ හෝමෝන් ටික ක්‍රියාත්මක වුණොත් බැරිද rahat වෙන්න කියලා ඇහුවොත් ප්‍රශ්නයක් තියෙනවා. එහෙම මේ දක්වා වෙලා නැහැ විශ්වේ. මේ දක්වා වෙලා නැහැ. මේ දක්වා වෙලා නැහැ. සිදුවත් කුමරු ඉපදිච්ච ගමම මම මේ විශ්වයට අග්‍ර වෙමි මම මේ මිනිස් ප්‍රභා ප්‍රජාවට මේ ප්‍රථම වෙමි කියලා වාක්‍යයක් දේශනා කරන එක හරියටම දන්නේ මේ වාක්‍යයක් දේශනා කරනවා හැබැයි එතනින් පස්සේ සිදුවත් කුමරු දේශනා කළා අය බත් ගන්න වම් මේ කිරි ටිකක් දෙන මොකද බලන් ඉන්නේ. ওই විදිහට දේශනා කළා කතා කළා කියලා කිසිම තැනක නැහැ. එහෙනම් ඒ පාරමිතාවට නැගිටලා ඇවිදලා ගිහිල්ලා දේශනා කරනවා. දේශනා කළා සාමාන්‍ය විදිහට ඉන්නවා. හැබැයි සිදුවත් කුමරු දැන් එතන ඇවිද්දානේ. නෙළුම් මලුලින් ඇවිද්දා. හැබැයි සිදුවත් කුමරු අතලේ සෙල්ලම් කරා ඊට පස්සේ එතන ඉඳලා ගෙදර ගිහිල්ලා සෙල්ලම් කරා කියලා නැහැ. ඇඳේ තියාගෙන ඉන්න පොඩි ඔට්ටොටිල්ලාවක. එතකොට බමුණ ඔක්කොම එනවා. ඇවිල්ලා බලනකොට අසිත තාපසයාගේ නළලටක් වදිනවලු කකුල. එහෙනම් බුදියාගෙන ඉඳලා තින්නේ. සෙල්ලම් කරගෙන ඇහැරිලා බිම නිදලා තින්නේ. එතකොට නැකිట్లా ඇවිදිච්ච සිදුවත් කුමන අයි දිව්වේ නැත්තේයි. එහෙනම් ඒක විශ්ව ධර්මතාවයක්. විශ්ව ධර්මතාවයක්. ඒ ධර්මතාවයට සාපේක්ෂව ඒක සිදු ඒක ආමුලෙස සිදුවීමක්. බෝධිසත්වයේ පාරමී පුරලා ඉවර වුණාම එයාගේ අවසාන භවය තුල හැම බුදුවරයෙකුටම සිද්ධ වෙන එකක් ලේක. පසුපැටව ඉපදිලා විනාඩි 5යි නැගිටිනවා. නැගිටලා ඉට ගන්නවා. කිරිත් බොනවා. දුවනවා. වැටි වැටි යන්නේ දණිසෙම නැමෙනවා. ඒත් දුවනවා යා. හැවිදිනවා. එහෙනම් එහෙම ඉපදිච්ච ගමන් හැවිදෙන ස්වභාවයක් ලෝකේ තියෙනවා. ඒක හාමු ලෙස මහා බෝධිසත්වයෙකුට ඒක පීඨනවා. ඉපදිච්ච ගමන් කතා කරනවා. ඒ කියන්නේ කෑ ගන්නවා සත්තු. ඒ කියන්නේ ඉපදිච්ච ගමන් කෑ ගන්න පුළුවන් එයාට. කෑම කණ්ඩත් පුළුවන්. කිරි බොන්නේ සත්තු වෙන. ඉපදිච්ච ගම. ඒ කියන්නේ ඒ වගේ හාමු ලෙස සිදුවීමක් එහෙම වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය සම්ප්‍රදාය ගත්තාම සියලු සත්වයන්ගේ මිනිස් ප්‍රජාවගේ අවුරුදු 7ක් අවමෙන් යන්න ඕනේ. ඇයි අර චක්‍රා ටික අවදි වෙලා යෝමොන් ටික ක්‍රියාත්මක වෙන්නේ නැතුව ඒක වටා ගන්න බෑ. අපේ කයේ තියෙනවා මේ දැනුම පාලනය කරන ඕමොන් එකක්. ඒකට කියන පිටියුටි රිග්‍රන්ථිය කියලා. ආග්නේ චක්‍රය කියලා එකට කියනවා. අර යෝගවරු කියන ආග්නේ චක්‍ර පිටියුටි ග්‍රන්ථිය නළලේ තියෙන. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැතුව එයාට ඉතලා ගැඹුරෙන් ඉතලා ක්‍රියාත්මක වෙන්න බැරිලු. ඒකනේ පොඩි ළම දුවෙන් අහන බලන කෙසල් කියලා ටග්ගල කැඩුවා කෑවා. මේක දාහනෙට ගෙනාලා තියෙන සංඝයාට පූජා කරන්න තියෙන්නේ මේක සංඝයාට දෙන්න කලින් ගත්තොත් වරදක් ඒක හිතා ගන්න බෑ යාට. අපි කියන අයියෝ මේකෙන් කැඩුවා මේක සංඝයාට පුතේ මොකද්ද පුතේ මේක හැබැයි බණක් තියෙනවා වාඩිලා ගාම්භීර කරුණු කියන දුවගෙන යන ගමන් ටක්කල ගත්තා ගියා අපි මොන මේ කෙසල් ගෙඩියක් අඩු ඉන්නේ මේක වළකට අරේ කනවා ඇයි ඒකේ ඉතල ක්‍රියා ඒක තාම නැහැ ඒක අර ඥාණය තාම අවදි වෙලා නැහැ යාට ඒ නිසාලු rahat වෙන්න බැරි ජාතිසෝතාපන්නකට හරියට බණ කියනවා ඒ බණ කියන ගමම එක එක වැඩත් කරනවා කවුරු කෑම කනවා නම් මම බලන මිදිජිල තකල අත දැම්ම ගත්තා ගියා. එහෙම ගන්න එක ඇවතක්. අනුන්ගේ දැ ගන්න එක පැහැර ගැනීමක්. හොරකමක්. නමුත් ඒක යාට තේරෙන්නේ නැහැ. ඒ නිසා යාට වරදකුත් නැහැ ඒක තුල. එහෙම තමයි ගන්නෙ. ඒක යාට තේරුම් ගන්න වෙයි. ඒක තාම අවදි වෙලා නැහැ යාට. ඒක අවදි වුණාම තමයි හොඳ නරක වෙන වෙනම දකින්නේ. ඒතර හොඳ නරකට අහුවෙන්නේ නැතුව ඉන්න පුළුවන් ක්‍රමයක් කවුරුහරි කියලා දුන්නොත් රාත් වෙනවා. ඒක විශ්ව ධර්මතාවය. වෙන මොනවද ප්‍රශ්න ගැටලු තියෙන්නේ? ස්පර්ශය, රූපය, වර්ණය, ගන්ධය, රසය, ඕජාව, ශබ්දය මේ හැම එකක්ම දැනෙන ශක්ති පද්ධතියට. ශක්තිය අඩු නම් දැනෙන එක අඩු වෙනවා, ශක්තිය වැඩි නම් හොඳට දැනෙනවා. ඒ දැනීම හඳුනා ගන්න එක විඥාණය කරන්නේ. විඥාණයෙන් කරන්නේ වෙන මොකවත් නෙමෙයි. මොකද්ද පණිවිඩය කියලා හඳුනා ගන්න එක. ඒ හඳුනා ගත්තාම එයා එකක් හිතනවා. බැඳෙනවා. ඒ බැඳෙනකොට අපේ ශක්ති පද්ධතිය කියලා අරවල එක එකතු වෙන. එතෙනවා. ඒ එකතුනාම එතන අපිට ඉපදීම කට ගන්නවා. ඒකට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුවම අපේ ශක්තිය එතෙන් නැහැ. ඒ තැන් වල තැම්පත් වෙන්නේ නැහැ. එතනස උපදීමක් නැහැ. ඉපදීම නවතිනවා. මෙන්න මේක තමයි භාග්‍යතුන් වහන්සේ ඇලීමෙන් ගැටීමෙන් තොරව ඉන්න ඉපදීම නවතිනවා කියලා කිව්වේ. ඔව් ශක්ති පද්ධතිය විශ්වයට මිශ්‍ර වෙනවා විඥානේ ඊළඟ උප්පත්තියට සූදානම් වෙනවා. දැන් අද මම කාට හරි ගැව්වා නම් ආයි මට ඒ පාර වැදෙන්න එපායි. ඒ පාර වැදෙන්න නම් ඒ විඥානේ තියෙන්න එපායි. නැත්නම් අනුන්ට පාරක් වදින්න බෑනේ. ඒක මටමයි වදින්නේ. මම වැඩිපුර මේ පිඟානට බැඳුනොත් වැඩිපුර පිඟාන ගැන හිතුවොත් වැඩිපුර පිඟාන ගැන කල්පනා කරමින් මෙනෙහි කරමින් කම්පාවෙන් සාංකාවෙන් හිටියොත් මේ පිඟානට මගේ තරංග වැඩිලා වැඩිලා වැඩිලා වැඩිලා මේ පිඟානේ තියෙන සේරම අණුවල මගේ තරංග එකතු වෙලා මැරුණ ගමන් මම මේකෙම බැක්ටීරියාවක් වශයෙන් ඉපදෙනවා. කඩ සිවුරට මම ගොඩාක් බැඳිලා කඩ අල්ලලා බලන හිඹිනවා හත ගන්නවා සිවුරට බැඳිලා ඒ අණුවල මගේ තරංග වැඩිලා වැඩිලා මරුණ ගමන් මගේ ශක්ති විශේෂ එළියට යනකොට විඥානේ බලන වැඩිපුර තියෙන්නේ කොතනද කියලා සිවුර එහෙම ඇල සිවුරටම වදිනවා. වැදෙන මේකේ මකුණ එක්කලා ඉපදෙනවා. අර කර්ම ටික ඊට පස්සේ සිවුරට පරිසම් දෙනවා. ඒකයි මේ තැන් තැන් වලට කියලා උපදිනවා කියන්නේ ඕක තමයි වෙන්නේ. මාර්ගඵල වලට රහත්භාවයට හිතලා හිතලා හිතලා හිතලා අපේ තරංග <laughs> හරි හරි ලැජ්ජ වෙන්න එපා ඒක හරි කියන්නේ. ඔබ කුමක් සිතන්නේද? ඒකාන්ත වශයෙන්ම ඒ බවට පත් වෙනවා. මම ධෛර්යවන්තයි ධෛර්යවන්තයි කියලා හිතලා බලන්න. අනිත් අයට වඩා එයා ධෛර්යවන්තෙක් වෙනවලු. ඇත්තටම එයා බයබුල්ලෙක්ලු. ධෛර්යවන්ත වෙනවලු එයා. මම නිරෝගිමත් මම නිරෝගිමත් කියලා හිතලා බලන්න නිරෝගිමත් වෙනවලු. ලෙඩක් මොකවත් නැහැ. ෆුල් මෙඩිකල් චෙකප් එකක් ගන්න ඕනේ මම මේ රිදෙන පිළිකාවද දාන කියලා. එහෙම ලෙඩ ලෙඩ කියලා හිතලා බලන්න. චෙක් කරපු ડોක්ටර් මාත්‍යා කලන්තල වැටෙන එච්චර ලෙඩ අට ගන්නවලු. ඒ මානසිකද කුමක් සිතනවද ඒක බවටපත් වෙනවා. විශ්ව න්‍යාය ධර්මයක් ඒක. මාර්ගඵල පතනවා මාර්ගඵල හිතනවා කියන්නේ කවදරියා මාර්ගඵලයකින් තමයි කෙරෝල වෙන්නේ. ඉතන් නැති රාතේ කොයිද ඉන්නේ? ඉතන් නැති බුදුවරේ කොයිද ඉන්නේ? ඉතල පතල තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක වෙනවා. ඒකමනේ හිතන්නේ. උදේ ඉඳලා රෑ වෙනකන් හිතන්නේ ඊළඟ ඵලයට යන්නේ කොහොමද? කොහොමද දන්න සම්මාදිට්ඨිය? ඒකමනේ ඔළුවේ තියෙන්නේ. ඒකම හිතලා හිතලා සම්මාදිට්ඨිය බවටපත් වෙනවා. ඊට පස්සේ තමයි බුදුවරයලා කියන්නේ කමටන් ඇති ඵලයට ඇවිල්ලා ඉන්නේ කියලා. ඒක හිතලා හිතලා ඒක බවටපත් වෙලා. නිකන් හිටියත් එනවා එතනට. හැබැයි නිකන් හිටියට අර පැවැත්මට දෙක දෙන්න බෑ. නොපැවැත්ම තුල ඉන්න ඕනේ නිකන්. එතකොට එයා එතනට එනවා. නිවන ගැන හිතනකොට අත්හැරියොත් තමයි නිවන ලැබෙන්නේ කියන්නේ එතකොට එතන මොකද? ඒක ඒකත් හරි නිවන ගැන හිතනකොට නිවන බවට පත් වෙනවා කියන එකත් හරි. නිවන ගැන මම නිතරම හිතනවා. කොහොමද දන්නේ මේක රූපවල නිවෙන්නේ. එහෙම හිතනකොට මම පුළුවන් තරම් උත්සාහ කරන්නේ වෙරදරන්නේ නිවෙන්නේ නැහැ. එතකොට ඇක්චුලි මම නිවෙනවා. රූපවල මම නිවෙනවා. කොහොමද දන්නේ නිවනට ඕන විදිහට කතා කරන්නේ. එතකොට නිවෙන විදිහට කතා කරාම කටින් නිවෙනවා. මෙන්න මේ විදිහට <clears throat> නිවන ගැන ඉතන්න ඉතන්න ඉතන්න ප්‍රමාණිකුල නිවි නිවි යනවා. හැබැයි කවදාරි දවසක මම රාත් වෙලා මිස කතාරින්නේ නැහැ කියලා හිතනව නේද? අන්න එතන වැරදෙනවා. ඒ එයා රාත් බෝධිය පතනවා රාත් බෝධිය බලාපොරොත්තු වෙනවා ඒක පතාගෙන ඒකට කෙලෙසක් ඇති කරගෙන ප්‍රාර්ථනාවක් ඇති කරගෙන ඒක තුල එයා කිඳා බෑලා බලාපොරොත්තු ඇති ඒක ඉවර වෙනකන් ඒක අතාරින්නකන් එයා රාත් වෙන්නේ නැහැ හැබැයි නිවීම පතන කෙනාට එමෙකක් හැදෙන්නේ නැයි නිවීමට බලාපොරොත්තු ඇති කරන්න බෑ. එහෙම එකක් නැහැනේ. හැබැයි රාත්මෝදිය කියලා එකක් තියෙනවා කියලා හිතාගෙන ඉන්නවනේ එයාට සාපේක්ෂව. ඇත්තටම රාත් කියලා එකක් නැහැ. රාත් වෙච්ච කෙනෙක් කොහොමද වෙන්නේ? ඔළුවට තට්ටු කරාම තියෙන දිශාව කියන්න බැරි නම් එයාට නැවත උප්පත්තියකුත් නැත්නම් පුද්ගලයෙකුත් සත්වයෙකුත් නැත්නම් එයා කවුද? කොහොමද එයා හඳුන්වන්නේ? හරියක් කියන වචනේ නැත්නම් කොහොමද එයා හඳුන්වන්නේ ලෝකෙට? මොකවත් නැහැ. එහෙනම් ඒ ස්වභාවය මොකවත් නැති ස්වභාවයක් නෑ. හැබැයි මේ ස්වභාවය තියෙනවාය. ඒක උත්තරීතර එකක්, ඒක වටින එකක්. එතනට මම එන්න ඕනේ කියලා එයා හිතනවනේ. එහෙනම් එයා නැති රාත් ඵලයක් හදලා. ඒ ඵලයට වටිනාකම දීලා ඒ නිසා රාත් වෙන්නේ නිවන නිල් පාටද කොළ පාටද? කොච්චර දුරද? ලක්ෂණද දියලි තියනද මොකවත්ම දන්නේ නැහැ. ඒ නිසා නිවන පතුවට නිවන පිළිබඳ යාට සංකල්පයක් නැහැ. රූපයක් ඇදෙන්නේ නැහැ. කොටිචුවක්ක මහත්තයා කිව්වම රවුල් වවප උස මත මිනිස්සු මැවෙනව නේද? නිවන ගැන හිතන උන මොකවත් මැවෙන්නේ නැහැ. ඒ මැවුනොත් නිවනක් නැහැ නේද? ඒ නිසා මොකවත් ඇදෙන්නේ නැති නිසා, දෘෂ්ටියක් නිර්මාණය වෙන්නේ වෙන්නේ නැති නිසා නිවන පතන කිසිම කෙනෙකුට මේ ඉපදීම කටගන්නේ නැහැ. ඒගොල්ලෝ නිවනටම යනවා. ඇයි? ඒක පිළිබඳ අදහසක් පහළ වෙන්නේ නැහැ. බලාපොරොත්තුවක් පහළ වෙන්නේ නැහැ. ඒක පිළිබඳ දෘෂ්ටියක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒක දෘෂ්ටියක් නැහැ. එකක් නැහැ. හැබැයි රාහත් බෝධියට උපාදානයක් තියෙනවා. රාතුන් කියන්නේ මෙන්න මේ වගේ. ඇයි අර අසෝ මාසාව ගැන අහලා තියෙනවද? 이르දිමත් රාහත් එක්කෙනා මම. ඕම් වැරදිච්ච තැන. එයා 이르දිමත් රාහත් එක්කෙනෙක් අතරිනකම්. එයාට නිකම් රාහත් එක්කෙන්නත් බෑ. ඒ උපාදානය වෙලා. ඒකට ලෝභ වෙලා. ඒ ලෝභයක් ඒක. ඒ ඒක අලෝභය වෙනකම් ඒක වෙන්න බෑ. ඒක බැඳීමක්. ඒක අත්තරිනකම් වෙන්න බෑ. බලාපොරොත්තුවක්. ඒක බින්දෙනකම් එතනට යන්න බෑ. එතන වැරදෙනවා. මොකවත් උපාදානය කරන්නේ නැතුව ඉන්න කෙනත් මොකවත් උපාදානය කරන්නේ නැහැ කෙනෙක් උපාදානය කරගෙන තමයි ඉන්නේ. සිත සිත විතක චිත්ත වීති වලින් ක්‍රියාත්මක වෙනවා. ඒතර අපි කියන සිතවිලි පාළ වෙනවා කියලා. මේක සිතේ ක්‍රියාවලියක්. සිත විතක කම්පාවට, සාංකාවට, සෙනෙහසට, ආදරයට ිතවත්කමට මිතුරුකමට ක්‍රියාත්මක වෙන හැඟීමක් මතම බලන්නකො මේක 100න් දකින්න නෑ ඒකත් සිතේම ක්‍රියාකාරීත්වයක් තමයි ඊටපස්සේ සිත කලබල වෙලා අසංවරව කායික ක්‍රියාත්මක කරනවා අපි ඒක කායික ක්‍රියාවක් වශයෙන් දකිනවා නමුත් ඒකෙත් සිතේ ක්‍රියාවලියක් තමයි කොහොමද කිව්වොත් එකම කරන්ට් එක අරගෙන ෆ්‍රිජ් එකට දුන්නාම සීතලයි ෆ්‍රිජ් එකට දුන්නාම අයිස් මිදෙනවා ඒකම අරගෙන පෑන් එකට දුන්නාම උලන් වෙනවා මොකක් මිදෙන්නේ නැහැ උලන් වෙනවා හීටර් එකට දුන්නාම රත් වෙනවා එකම කරන්ට් එක පාවිච්චි කරන උපකරණයට සාපේක්ෂව වෙනස් වෙනවා වාගේ සිතවිලි කයත් එක්ක ක්‍රියා කරනකොට කායික ක්‍රියාවලිය භෞතික ඇතිරීමක් ඒකම අපේ ප්‍රාණ ශක්තියත් එක්ක ක්‍රියාත්මක වෙනකොට හැඟීමක්. ඒකම තරංග වශයෙන් ක්‍රියාත්මක චිත්ත වීතියක්. මෙන්න මේ විදිහට සිතමයි ක්‍රියාව කියන්නේ සිතමයි හැඟීම කියන්නේ සිතමයි සිතුවිලි කියන්නේ හැබැයි ආ පටවියත් එක්ක ක්‍රියාත්මක කරනකොට ඒක ඇතිරීම. ඒක සිතිවිලි නෙමෙයි. සිතින් බලන්න ඕනේ. මේක ඒක මේක වෙනම එකක්. නෑ. ඒකම තමයි. මිදුණු වතුර පටවිනේ. හැබැයි ඒකත් වතුර තමයි. කයත් එක්ක ක්‍රියාත්මක වෙනකොට සිත පටවිය වශයෙන් ක්‍රියාත්මක වෙනවා. හැඟීම් එක්ක ක්‍රියාත්මක වෙනකොට සිත ආපෝ වශයෙන් ක්‍රියාත්මක වෙනවා. සිතවිලි වශයෙන් ක්‍රියාත්මක වෙනකොට සිත වායෝ වශයෙන් ක්‍රියාත්මක වෙනවා. පීඩන වශයෙන්, දහානීය වශයෙන්, කම්පනීය වශයෙන් මේ වේදනාව වශයෙන් ක්‍රියාත්මක වෙනකොට සිත තේජෝ වශයෙන් ක්‍රියාත්මක වෙනවා. රිදෙනවනේ, කම්පනේ, දහනවනේ, තේජෝ වශයෙන්ද ඒ සිත කුමන භූතය සමග ගනුදෙනු කරනවද ඒ භූතයාට සාපේක්ෂව වෙනස් වෙනවා වතුර ටිකක් අරගෙන හොඳ ඉඟුරු ප්ලේන් ටිකකට වක් කෙරුවා මේ වතුර ඉඟුරු ප්ලේන් ටික බවටපත් වෙනවා ඒ වතුරේ කිතුරු එක අරගෙන කියලා කිරියොද්දට දැම්මම ඒ වතුර කිරියොද්ද බවට පත් වෙනවා. ඒ වතුරම ගලට දැම්මම ගල පෙඟුණා ගල බවට පත් වුණා. දන්නවා මේ ගඩොලේ වතුර තියෙනක් ලැබ හොයන්න බෑ ගල බවට පත් වෙනා. ඒක සිතේ ස්වභාවයක්. කුමන භූතයා එක ගනුදෙනු කරනවද? ඒ භූතයා වශයෙන්පත් වෙලා, ඒ භූතයා ලෙසපත් වෙලා ක්‍රියා කිරීමේ හැකියාව යට තියෙනවා. අපි ඒක අඳුරගන්න මේක කායික ක්‍රියාවක්. සිතින් මේක බලන්න ඕනේ කියලා වෙනම සිතකින් අර ක්‍රියාවලිය බලන්නේ නැහැ. ඒ ක්‍රියා කරන්නේත් ඒ සිතමයි. පඨවි භූතයත් එක්ක කටයුතු කරන නිසා එයා පඨවිය බවට පත් වෙලා කලබල වෙලා ඉන්නකොට අපි කියනවනේ මගේ සිත හරි කලබලයි. ඇයි බලන්න රතන්ව රදුවන්නේ පනින්නේ. එහෙනම් එයාගේ සිත කලබල නම් කයත් කලබලයි. එහෙනම් කයේ ක්‍රියාවලිය කලබලයි කියන්නේ මොකද්ද? සිතේ කලබලය. එහෙනම් සිත පටවියත් එක්ක කටයුතු කරනකොට පටවිය බවට පත් වෙනවා. හරි සරලයි. තේරුම් ගන්න ටිකක් කල් ගියා අපට. තරාවක් ඇති වෙනකොට තරහ බවට අපිපත් වෙනවනේ. පස්සේ කෙනා මට අමතක වුණා බලන්නකො මට කිසිම දෙයක් මම තරහා ගිය වේගෙට මානකම මතකත් නෑ මට කිසිම දෙයක් මතක නෑ. ඇයි? තරහා බවටපත් වුණා යා. දේශේ බවටපත් වුණා, ලෝභේ බවටපත් වුණා. මොකවත් පේන්නේ නෑ, මොකවත් දැනෙන්නේ නෑ. ඒ සිතේ ස්වභාවය ඕනම එකක් බවටපත් වෙන්න පුළුවන්. වෙන මොකද ප්‍රශ්න ගැටලු තියෙනවද? ගාකට විඥානයක් නැහැ. ගාකට විඥානයක් නැහැ. ඒ නිසා ගා ක්‍රියා විරහිතයි. රාතන් වහන්සේට විඥානයක් තියෙනවා. තිබිලත් ක්‍රියා විරහිතයි. ඒක තමයිලු රාතන් වහන්සේටත් ගාටත් තියෙන වෙනස. ගාට විඥානයක් නැහැ. ක්‍රියා විරහිතයි. රාතන් වහන්සේට විඥානයක් තියෙනවා. තිබිලත් ක්‍රියා විරහිතයි. මේ දෙන්න අතර තියෙන වෙනස එච්චරයි. නැවත නොපැවැත්ම තුලින්ම ඒක හටගන්නේ නැද්ද? ඒ කියන්නේ පිරිනිවන් පා ප්‍රාතන් වහන්සේ නැවත ඇවිල්ලා මව කුසේ ඇවිල්ලා ආයි නාම රූපත් එක්ක ගැටලා නැවත රාත් බෝධියට පාරමී පුරනවා. හොඳ ප්‍රඥාවක්. හොඳ ප්‍රඥාවක්. වෙල් තිබුණා නේද වහන්සේට වෙල් ඒ කාලේ. වෙල් වල අපි වපුරනවා. මොකද කැකුළු කැකුළු වපුරනවා. කැකුළු තැදෙනවා. ආලා කරලා ලස්සනට ඇදිලා එනවා. ඉතින් කපනවා. මෝලට දාලා ඔක්කොම කරලා සුද්ධ කරලා ආල් ගන්නවා. හොඳට බත් පියලා අල තෙල් දාලා හොඳ කට්ට සම්බෝලයක් වගේ හොඳ සම්බෝලයක් අදලා අර උවන්තර තේන උවන්සේ හරි හරි දක්ෂයි ඒක අසුචි උනා ඒ අසුචි ටික පෝර කියලා අර දානව නැවත වෙලට අර ලියද වලට අර හාල් ටිකම දා හැදෙන්නේ නැත්නම් වෙන එකක් හැදෙන්නේ දැන් වැළඳුවේ රතු කැපුළුනේ ඒකමනේ දැන් වළඳලා ඒක අසුචිනේ ඒ අසුචි ටික දැන් මේ පෝර වශයෙන් අරකටුනේ ආයෙ වී හැදෙනවනේ ඒ වී හැදෙන්නේ වෙනම එකක්ද එහෙම නැත්නම් ඒ දාපු අසුචි වල තිබිච්ච ආල්මද නැවතට ගත්තේ ඒ ප්‍රශ්නේ සරලයි තේරුම් ගන්න බැරි ප්‍රශ්නේ එතන තියෙන්නේ නැති ස්වභාවය තුලින් ඇති ස්වභාවය කට ගන්නවා ඇති ස්වභාවය තුලින් නැති ස්වභාවය කට ගන්නවා නැති එක හේතු කොටගෙන නැති එක හේතු කොටගෙන ඇති එකක් නිර්මාණය වෙනවා ඇති එක හේතු කොටගෙන නැති එකක් නිර්මාණය වෙනවා. රාත් වෙනකොට මේ දෙකටම නෑ යා. ඇති දේ තුල නැතිවීමත් නැති දේ තුල ඇතිවීමත් කියන ස්වභාවයටපත් වෙන ඇත්තෙත් නැති නැත්තෙත් නැති. අන්න ඒ ස්වභාවය තුල අර නැත්තෙත් නැත්තම් ඇති වෙනවා. නැත්තෙත් නැති ඇත්තෙත් නැති නිසා එයාට අර නැහැ කියන එකෙන් අටගන්නත් බෑ. ඇත්තෙත් නැති නැත්තෙත් නැති නිසා නැවත නැති වෙන්නත් බෑ. එතන තමයිලු ඒ රාත් බෝධියෙන් පිරිනවම් පාන විඥාණයට නැවත ක්‍රියාත්මක වෙන්න බැරුව අර අපි කියනවා සංජිත කර්ම, પ્રાપ્ત කර්ම, ආගාමීය කර්ම කියලා කියනවනේ අර ශ්ලෝකවල අපි පුංචි කාලේ කියන. සංජිත කර්ම කියලා කියන්නේ මේ පෙර සංසාරෙන් ගෙනාවු කර්ම. එතකොට પ્રાપ્ત කර්ම කියලා කියන උප්පත්තියෙන් දෙමව්පියන්ගෙන් ලැබෙන කර්ම. ආගාමීය කර්ම කියලා කියන මං විසින් මා වෙනුවෙන් කරගත්ත කර්ම. හැබැයි එක කර්මයක් තියනවලු අහෝසි කම්ම කියලා වල. මොකද ඒ කර්මය කියලා කියන්නේ කර්මය තිබුණට වැඩක් නැල්ලු පරිසම් දෙන්න ක්‍රියාත්මක වෙන්න. අර විඥාණය ඇත්තෙත් නැති ඇත්තේ නම් ඇත්තේ නම් නැති වෙනවා. නැත්තේ නම් ඇති වෙනවා. රාත් බෝධිය පිරිණිවන් පානකොට ඇත්තෙත් නැති නැත්තෙත් නැති ස්වභාවයෙන් පිරිණිවන් පාන්නේ. ඒ ස්වභාවයට ඇති වෙන්න පුළුවන් කමක් නැහැ. හේතුව එම එකක් නැහැ. එහෙම එකක් නැත්තම් නැති වෙන්න එපාය. නැත්තටම නැති නිසා එහෙම එකක් අටගන්නත් බෑ. ඒ ස්වභාවය තුළ එයාට නැවත අට ගැනීමක් නැහැ. එයා අර අවෝසි කර්ම වාගේ එකක්. ඒ නිසා එයාට නැවත ජීවියක් වශයෙන්පත් වෙන්න බෑ. එයාව පත් කරන්න විශ්වයටත් බෑ. එක්කෝ නැති වෙන්න ඕනේ එහෙනම් ඇති වෙනවා එක්කෝ ඇති වෙන්න ඕනේ එමනම් නැති වෙනවා ඒ දෙකටම එක නෑ බුදුහාමුදුරුවන්ගත් ඇවිල්ලා එක ප්‍රශ්නයක් ආනවා කෙනෙක් භාග්‍යතුන් වහන්සේ මේ නිවන කියලා ඇත්තටම එකක් තියනවාද කියලා. ඔව් තියන්නේ නැහැ කිව්වොත් මේ මිනිස්සු ඇයි නිවන් දක්කන්නේ? ඔව් තියනවා බමුණ. තියනවා නම් ඒක ඇලින් ගැටින් තියෙන්න එපා. සාමාන්‍ය භාග්‍යතුන් ඇත්තටම තියන ඇත්තටම නැහැ කියලා කියනවා. ඒතර කොහාටද යන්නේ? ආ ඒකට තමයි යන්නේ කියලා කියනවා. හේතුව ඒ ස්වභාවය තුල නැවත අටගන්න බැරි හේතුව තමයි ඒක තියනවා කියන කට්ටියට තියනවලු. නැහැ කියන කට්ටියට නැනලු. ඇත්තාට ඇත නැත්තාට නැත කවුද නැත්තා රාතට නැත පුතුජණයාට ඇත. ඒ නිසා පුතුජණයා නිවන් දකින්න මානෙනි නිවන අඹාගෙන යන්න කියලා පුතුජණයා කියන එයාට නිවන ඇත. රාතන් වහන්සේට නිවන නැත. ඇත්තෙත් නැති නැත්තෙත් නැති ස්වභාවයක් ඒක. ප්‍රශ්නෙට පිළිතුර හම්බ වුණාද නැද්ද? විශ්වය අසාධාරණ නෙමෙයි. අසාරණ අසාධාරණ විදියට දකින මගේ අවබෝධයයි අසාධාරණයි. මගේ අවබෝධය අසාධාරණ විශ්වයෙන් අබමල් රේණුවක අසාධාරණයක් වෙලා නැහැ. මොකද්ද? නිවීමේදී ඇලීමෙන් ගැටීමෙන් නිදාස් වීමනේ නිවීම කියන්නේ. ඇලීම් ගැටීම නිදාස් වීම තමයි නිවීම. එතන ඇත්තෙත් නැති නැත්තෙත් නැති කතාවක් නෑ. ඒක අර නිර්වාණ ධාතුවට සාපේක්ෂව කරන නිර්වචනයක්. දැන් මේකෙන් නිවෙන්න ඕන නම් ඇලීම් ගැටීම් වලින් නිදාස් නම නිවුණා. හැබැයි නිර්වාණ ධාතුව තියෙනවද නැද්ද කියලා හොයන්න ගියොත් එයාට හොයන්න හම්බෙන්නේ තියෙනවා කියලා හිතාගෙන ගියොත් තියනවලු. නැහැ කියලා හිතාගෙන ගියොත් නැල්ලු. එයා එයා ඉන්න මානසිකත්වයට සාපේක්ෂව අර කැදෙන්නේ. තාම 2020ට ආවේ නැහැ. කමන්නේ කමන්නේ. එච්චර දුර ඉඳලා ඉන්නේ ඇයි දන්නේ. ඒ දෙන්නම පිරිනවම් පාලා. දැන් තමයි ඔබ වහන්සේට මතක් වුණේ ඒක ආන්න නඩු දාලා තමයි ආන්නකො ඒ ආවල් තවසේ ආවල්නාවේ මැරිච්ච කට්ටිය ගැන තමයි දැන් සාකච්ඡා කරන්නේ අපි. ඇයි ඒගොල්ලෝ මේ පොලොස් කෑවේ නැත්තේ? ඇයි දන්නේ කෙසෙල් කාර් නැතුව මැරුණේ? එහෙම තමයි දැන් ප්‍රශ්නේ එන්නේ කියන්නේ. එයා පතන බෝධියට සාපේක්ෂව අපූර්ණ පාරමිතාවට සාපේක්ෂව තීරණය වෙනවා. දැන් මෙතනදී භාග්‍යතුන් වහන්සේ ආය සංස්කාරය අතහැරලා පිරිනම් පාන්න සූදානම් වෙනකොටත් බැරි වෙලාවත් කලින් කවුරුහරි ආරාධනා කරුවොත් තවත් මට ඉන්න පුළුවන් ඉන්න පුළුවන්කම තියෙනවා මට එහෙම ආරාධනා කරෙප්පු නැති නිසා ප්‍රමාදයෙන් මම ආය සංස්කාරය අතහැරියා කියලා කියනවනේ බුදුහාමුදුරුවෝ. ඒ කියන්නේ අවශ්‍ය නම් තවත් එක වෙනස් කරන්න පුළුවන්. ඒකේ පාරමිතාවට සාපේක්ෂව තීරණය වෙන එකක්. ආරාධනා කළා නම් ආයස් කල්පයේ ඉන්න තිබුණා කියලා බුදුහාමුදුරෝ එතනදී ප්‍රකාශයක් කරනවා. නමුත් විශ්ව ධර්මතාවය කියන එක අපේ පිරිණිවන් පෑමට අවශ්‍ය ටික දැන ගැනීම වඩාත් උචිතයි. මේ කර්ම විෂය කියන එක විශ්ව විෂය කියන එක නිර්වාණ විෂය කියන එක ගවේෂණය කරලා කෙරවල වෙච්ච කෙනෙක් නැහැ. කෙරවල වෙච්ච කෙනෙක් නැහැ. නිවන හොයාගෙන කිය කට්ටිය ඔක්කොම ඔළුව අවුල් වුණා. නිවිච්ච කට්ටිය ඔක්කොම පිරිනවම් පෑවා. ඔයාගෙන ගිය කට්ටිය නිවෙන්නේ නැහනේ රිසර්ච් එකන්නේ ඔළුව අවුල් වෙනවා. ඇයි ඒක එහෙම හොයන්න බැරිලු. හැමදේම කර්මය කියලා සාදු කියලා හිටපු කට්ටිය ඔක්කොම පිරිනවම් පෑවා. කොහොමද මේ කර්මය ක්‍රියාත්මක වෙන්නේ කියලා හොයන්න ගිය කට්ටිය ඔක්කොම ඔළුව අවුල් වුණා. මමත් විශ්ය නිර්මාණයක් කියලා සතුටු වෙලා සායමටපත් වෙච්ච ඔක්කොම නිරෝගීමත්ව. මොකද්ද මේ විශ්යයි මේක භ්‍රමණය වෙන්නේ ඇයි පා වෙන්නේ ඇයි හැමතැනම ග්‍රාහ්‍ය වැදින එක හොය ඔක්කොම ඔළුව අවුල් වුණාලු. ඒ නිසා බුදුහාමුදුරේ කාරණා ටික තානම් කරලා තිනවා හොයන්න එපා කියලා. ඒක එහෙම සිද්ධ වෙන්න තිබුණ නිසා තමයි ආනන්ද තෙරුන් වහන්සේට අර ගහන්න ඉතුරු නැත්තේ. බුදුහාමුදුරන්ටත් උවමනාවෙන් පොරොන්දු නොදී ඉන්න තිබුණා. පොරොන්දු දුන්නේ ඒක එහෙම සිද්ධ වෙන්න ඕන නිසා තමයි. ඇයි එහෙම වුනේ කියලා සාකච්ඡා කරන්න අපට කර්මය තියෙන නිසාලු ඒක ඒ විදිහට වුනේ. එහෙම වුණ නැත්නම් අද මේක සාකච්ඡා කරන්නේ නැහැ අපි. එහෙනම් අපි ටික එකතු වෙලා මෙච්චර කාලයකට පස්සේ මේ විදිහට සාකච්ඡා කරන්න ඕන නිසාලු ඒකේම උනේ. ඒ විදිහට කර්ම ඕන විදිහට ගන්න පුළුවන්. එහෙනම් බුදුහාඳුර පිරිනුවම් පෑවෙන්නේ අපිට හද මේක සාකච්ඡා කරන්න ඕන නිසා. එහෙම කාරණාවක් හදලා තියන්න ඕන නිසාලු බුදුහාඳුර පිරිනුවම් පෑවේ. කොහොමද ඒ කර්මය? එහෙම හදන්න පුළුවන්. කර්මය කියන හරි සුන්දර විෂයක්. මම ගොඩාක් කැමති එකක්. ගොඩාක් පරතේට මම ඒවා ගවේෂණය කළා. මම ඒවා සාකච්ඡා කරන්න තමයි මිනිස්සු හම්බ වුනේ නැත්තේ මට. මම ඒක ඒක මේ ප්‍රත්‍යවේක්ෂාව. පටිසංකා යෝනිසෝ පින්ඩපාතං පටිසේවාමි නේව දවායන මදායන මණ්ඩනාය විභූෂනාය යාවදේව ඉමස්ස කායස්ස දිතියා යාපනාය දීන් සූපරතියා බ්‍රහ්මචර්යානුගාය ඉති පුරාණංච වේදනං පටිසංකාමිනෙමයි පටිහංකාමි නවංච වේදනං උපාදිස්සාමි යාත්‍රාච මේ භවිස්සති අනවජ්‍යතාච පාසු විහාරෝචාති මෙන්න මේ ගාතාවම කාශ්‍යප තථාගතයන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට ප්‍රත්‍යවේක්ෂාවක් වශයෙන් දේශනා කරපු ශ්ලෝකයක්. වාතා වර්ග හතරයි අර කියන ටික ඔක්කොම ඒකේ තියෙනවා. එක වචනෙට තේරුම් ගොඩයි. මගේ හතට ලැබිච්ච මේ දාණය අර ලක්ෂ්මී කියලා කියනවා. මහා ලොකු සම්පතක් ලෝකේ තියෙන වටිනාම සම්පතක්. මේකෙන් මට ජීවත් වෙන්න පුළුවන්ලු. මම නිරෝගිමත් වෙනවලු. මගේ ලෙඩ රෝග වලට බේත් හම්බෙනවලු. ශක්තිය ලැබෙනවලු. මාර්ගඵල අවබෝධ කරන්න පුළුවන්ලු. වැඩ කරන්න පුළුවන්ලු. උපයන්න පුළුවන්ලු. හිතන්න පුළුවන්ලු. කියන්න පුළුවන්ලු. කරන්න පුළුවන්ලු. ආන්න පුළුවන්ලු. මෙන්න මේ මේකක්ලු. මේක පාවිච්චි කරලා Brahmacharyaව රකින්න පුළුවන්ලු. සීල් රකින්න පුළුවන්ලු. පිරිනිවන් පාන්න පුළුවන්. මේ ලෝකයේ හැමදේම වටා ගන්න පුළුවන්ලු. මතක තියාගන්න පුළුවන්ලු. තේරුම් කරන්න පුළුවන්ලු. උගන්වන්න පුළුවන්. පුළුවන්ලු ඉගෙන ගන්න පුළුවන්ලු මෙන්න මේ වගේ එකක් ලැබිලා තියෙන ඒ නිසා මේකට ගරු කරනවා මේක අනිසි ලෙස පාවිච්චි කරන්න මාගේ යහපත පිණිස නිවීම පිණිස බ්‍රහ්මචර්යාව පිණිස බේසජ්‍ය පිණිස ස්වාමිනී මම මේක වළඳනවා කියන එක තමයි ශ්ලෝකයේ අර්ථය මොකද දන්නේ ශ්ලෝක දැන් ඉන්නේ කටි ඒ වරදෙන කොටත් ඒක හරි ගස්සන්න හිටෙන්නේ ඇතුළේ තියෙනවා දහස් ගාණක් තියෙනවා නමුත් එළියට එන්නේ <laughs> ඒතුව මේ උපසම්පදාවත් මේ සීලයත් ඒකට බාධකයක් බුදුහාමුදුරන්ගේ චීවරය දාලා ධම්මපදේ විතරයි කියන්නේ. මම ගොඩාක් සන්තෝෂයෙන් කටපාඩම් කරපුවා ඒවා. දවසට දෙයකට මම පාඩම් කළා සෑහෙන ප්‍රමාණයක්. පිටු ගණන් පාඩම් කළා. වෙන මොනවාරි ප්‍රශ්න ගැටලු තියෙනවද? මොකද්ද ඔබ වහන්සේ වැඩුවේ මොකද්ද තේරුම් නැත්තේ? දැන් යනකොට ප්‍රවාහ දස්සට හැදෙන්නේ කියන්නේ. සමහර වැඩෙන්නේ නැහැ කියන එක තීරණය කළේ මොන වගේ කරුණු අරමුණු කරගෙනද මට ලැබුණා ඒක තීරණය කරේ අතේ තියෙන භෞතික දේට සාපේක්ෂව මට ලැබුණා ඒක තීරණය කළේ ලැබිච්ච දේට සාපේක්ෂව මට නොලැබුණා කියන එක තීරණය කළේ අතේ මොකවත් නැති එකට සාපේක්ෂව මං සතුව කිසිම දෙයක් පවතින්නේ නැහැ කියන එකට සාපේක්ෂවයි මට ලැබුණ නැහැ කියන එක තීරණය කළේ. එහෙනම් වැඩුණා කියන එකත් වැඩුණ නැහැ කියන එකත් තීරණය කළේ මොන වගේ හේතු නිසාද? ආනාපාන සතිය වඩපු ක්‍රමය මොකද්ද? සාමාන්‍යයෙන් මේ ආනාපාන සති භාවනා වඩන භාවනා යෝගීන්ට භාවනාව වැඩෙන්නේ කැඩුනාය නැවතුනාය කියන චෝදනා කරන්න විදියක් නැහැ හේතුව ආනාපාන සතිය නැවතුනා නම් කැඩුනා නම් ප්‍රාණය අයින් වෙන්න එපායි එහෙනම් ආනාපාන සතිය කරන භාවනා යෝගයාගේ භාවනාව කැඩිලා නැහැ එයාට ඒක අඳුන ගන්න බැරි වුණා හේතුව උස්ම රැල්ල කියන එක ඉපදිච්ච දවසේ ඉඳලා මේ මා පොළවේ එළිය දැකපු දවසේ ඉඳලාම මේ දක්වාම ක්‍රියාත්මක වෙමින් පවතින ධර්මතාවයක්. ඒක ධර්මතාවයක්. මොකද්ද? අපි උස්ම ගන්නෙත් නැහැ, අපි උස්ම යවන්නෙත් නැහැ. නමුත් ඒක විශ්ව ධර්මතාවයට සාපේක්ෂව ආස්වාස ප්‍රාස්වාස කියන ආනාපාන සතියක් සිද්ධ වෙනවා. සෑම සත්වයකටම මේක වෙනවලු. ඒකට gad ගැඩවිලාට පෙනාලු නෑනේ. නායක් නෑනේ. කොහොමද මේ ගැඩවිලා ආස්වාස ප්‍රාස්වාස කරන්නේ කියලා බැලුවාම මේ ගැඩවිලා සමතුලින් සෛල තුලින් අවශෝෂණය කරනවලු. ඒ අවශ්‍ය ප්‍රාණ ශක්තිය. එතකොට මේ ලෝකයේ සියලුම සත්වයා ජීවත් වෙන්නේ ආනාපානා සතියෙන්. එහෙම නැත්නම් ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලිය. මේක තමයි ධර්මතාවය. දැන් අපි නාස්තුඩ මත සිත පීඨවනවා. ඒ පීඨවනකොට අපේ සාමාන්‍ය තප්පරයට චිත්ත වීටි නිකන් කියමු 100ක් කියලා. ඒ 100ට සාපේක්ෂව මේක හොඳට දැනෙනවා. ආස්වාසය දැනෙනවා ප්‍රාස්වාසයයි අපි ඉන්නේ ගොඩක් කැළඹිච්ච තත්ත්වෙන්නේ. මේක ටිකක් වෙලා යනකොට අපිට ගොඩාක් සිතිවිලි අඩු වෙලා කල්පනාව බොහෝම සෑල්ලු වෙලා දැන් ටික ටික ටික චිත්ත වීති අඩු වෙමින් සිත සංසුන් වෙනවා. එකපාරටම අපිට මොකවත් දැනෙන්නේ නැහැ දැනෙන්නේ නෙමෙයි ඒ චිත්ත වීති අඩු වෙච්ච ස්වභාවය තුල දැනගන්න භාවනා යෝගියා අපෝසත් වුණා. දැන් ගොඩාක් දුරට කවුරු හරි කෙනෙක් කියලා ලාවට ඇඟේ වැදිලා යනවා. අපි දන්නේ ආන්දරෝ අවසරයි මේ ඇඟේ වැදුනා. කොයි වෙලේද? දැන් වැදුනේ. මගේ නෑ මන් දන්නේ නෑ. හැබැයි යනකොට වදිනවා වැදිලා ඇත්තල කඳුළුත් ආවා අපිට. අර මේ මනුස්සයන් සත්තු වාගේ දුවන්නේ කියලා. හැබැයි එයා අපෙන් ආඳුනේ අපේ ආඳුනේ ඇඟේ වැදුනා අවසරයි කියලා කියන්න ඕනේ අපි දන්නවා මේ මනුස්සයා අනිවාර්යෙන් අපේ ඇඟේ වැදුනා තව ටිකේ මම වැටෙනවා මට තුවාල වෙනවා. ඇයි කියලා බැලුවාම අර දැටි ලෙස වදින දේ දැනෙනවා වාගේ නෙමෙයිලු අර සියුම් දේවල්. එහෙනම් භාවනා යෝගියා ආස්වාස ප්‍රාස්වාස දිහා බලනකොට එයාගේ චිත්ත වීති ක්‍රමානුකූලව අඩු වෙනකොට අරක ටික ටික ටික ටික දැනෙන්නේ නැතුව යනවා. ඒ දැනෙන්නේ නැතුව යනකොට ඒකට සාපේක්ෂව දකින්න ඕනේ. ආස්වාස වෙනවා ප්‍රාස්වාස වෙනවා. ආස්වාස වෙනවා ප්‍රාස්වාස වෙනවා. දැන් මේ විදිහට දකිනවා. ටිකක් සෑහළු වෙනකොට දැන් ආස්වාසය හොයන්නත් බෑ. ප්‍රාශ්වාසය හොයන්නත් බෑ. ඒ දෙක තියනවාද කියලා හොයන්නත් බෑ. දැන් මෙතන නේද භාවනාව දැනෙන්න තු යන්නේ. කෙරෙනවද නැද්ද කියලා අනුනගන්න බැරි හොතනනේ. එහෙනම් එතනදී අපි කොහොමද කරන්න ඕනේ? ආශ්වාස වෙනවද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නය. ආශ්වාස වෙන්නේ නැතුව මම ජීවත් වෙන්නේ නැහනේ. ප්‍රාශ්වාස වෙන්නේ නැතුව ජීවත් වෙන අදනවා සිටිවිල්ල. අදනවා සිටිවිල්ල. කොහමද අදන්නේ? සාමිනී මම අරුණාසට බැන්නනේ. ඇයි බන්නේ? තරහා ගියා ආඳුරෝ බැන්න. ආ හරි. ඇයි නවද්ද ගන්න? සිල් අලුත් කරන්න හරි. දැන් ඒක ඉවරයි. දැන් ඒක හරි. ඔබ අලුත් දැන්. දැන් අද ඉඳලා මොකවත් වෙන්නේ නැකම අනේ මං අලුත්ද? ඔව්. කොහොමද දන්නේ? ඇයි අවද්දසේ? දැන් පිරිසුදුයි. දැන් ඔබ වහන්සේ වරදක් කරලා නැහැ. ඔබ වහන්සේ දැන් අලුත් එක්කනේ. අලුතෙන් ඉපදිච්ච කෙනෙක්. දැන් මම කරපු වරද ඉවරද? නැහනේ. මං ඒ කරපේකට ඒ දීප දඬුවමට මට එකක් හම්බෙන්නේ නැද්ද? හම්බෙනවනේ. එතකොට ඒ කර්මයේම තියෙදි මොකද්ද මේ අලුත් කියලා කියන්නේ? අර මානසිකත්වය හදා ගන්නවා. ඒ අදාගත්ත මානසිකත්වය තුළ සන්තෝෂයෙන් ඉන්නවා. අර දුකින් හිට පාමුර දැන් සන්තෝෂයෙන් ඉන්නවා. මොකද බන් සන්තෝෂ? අර වැඩවත් තුනක් තිබුණා. ඔක්කොම විරිසුදු වුණා නේද? ඇවද්දසලා. දැන් මාරු පිට් එකකින් ඉන්නේ මම මොකවත් වැරදි කළා නැහැ. දැන් ඉඳලා අලුතෙන් ඉන්න පරිස්සමෙන් ඉන්න ඕනේ. මේ ආන්දර මගෙත් එක නිකන් කතාවට එන්න එපා. දන්නවනේ දැන් අවද්දතලා ඉන්නේ මම. අර අවද්දසුවට පස්සේ Taman අලුතෙන් ඉපදුන අය වැරදක් කළේ නැහැ කියන මානසිකත්වයක් ඇදෙනවනේ. ඒක තුල එයා වැරදි කරපුවා පිළිගන්නෙත් නැහනේ. ඇයි පිරිසිදු වෙලා ඉන්නේ? ආන්දර අවද්දසුවට පස්සේ ඒක ආපහු කියලා වාද දඬුවම් කරන එක ඉවරනේ. අවද්දසුවනේ. නමුත් ඒ ඇවතමයි මේ එන්නේ. ඒ කර්මයමයි නර බැනපු එකමයි මේ එන්නේ. නමුත් ඒක අපි පිළිගන්න. ඒක එන්න බෑ. කියලා එකක් හදනවා. අන්න ඒ වගේ මේ ආනාපාන සති භාවනා යෝගියාට පුළුවන්ලු ආස්වාසේ ප්‍රාස්වාසයේ දැනෙන්නේ නැති කොටක් ආස්වාස වෙනවාය ප්‍රාස්වාස වෙනවාය කියලා මානසිකත්වයක් හදන්න. එහෙම ඇදුවාම ආස්වාස වෙනවා ප්‍රාස්වාස වෙනවා කියලා ආස්වාසයත් ප්‍රාස්වාසයත් දිහා බලාගෙන ඉන්නවා. හැබැයි ඒක දැනෙන්නෙත් නැහැ, දන්නෙත් නැහැ. මොකක්ද හේතුව කිව්වම සාමාන්‍යයෙන් ආස්වාසයක් අඳුනගන්න ධාරිතාව සාමාන්‍ය ලීටර් දෙකක් විතර තියෙන්න ඕනේ. ඒ ගන්න ප්‍රමාණය තුල ලීටර් දෙකක් විතර හොඳට දැනෙන මුළු ඇඟටම දැනෙනවා. මෙම හිටගෙන ආස්වාස කරනකොට ප්‍රාස්වාස කරනකොට ਸਰවාංගිටම දැනෙන එක නිකන් පිම්බිලා නිකන් හැකිලෙනවා වගේ. ඒ ප්‍රමාණය අඩු වෙලා භාවනා යෝගින්ට සාමාන්‍යයෙන් මිලිලීටර් 250 300ක් වගේ පොඩ්ඩලු එන්නේ. ඇයි යා බොහොම සෑල්ලුවෙන් ඉන්නේ. එතකොට එයාගේ ධාර්තාව තව අඩු වෙනකොට අර දැනෙන ගතිය බොහොම අඩු වෙනවා. ඒ දැනෙන ගතිය අඩු වෙනකොට අපි මානසිකව අදා ගන්නවා ආස්වාස වෙනවාය ප්‍රාස්වාස වෙනවාය කියලා. ගොඩාක් දුරට එහෙම වෙනකොට අපිට පුළුවන්ලු භාවනාව වෙන තතකට හරවන්න. දැන් ආස්වාස ප්‍රාසස හොයන්න බෑනේ. මේකේ සිය පීඨවන්න බෑයි දැනෙන්නේ නැහැ. නාස්තුඩේ සිත පීඨයි. නාස්තුඩ වෙනස් වෙන්නේ නැහැ. නමුත් සිත ක්‍රමානුකූල නිවිගෙන නිවිගෙන එනකොට අර නාස්පුඩේ තියෙන මතකයත් අඩු වෙලා එනවා සියුම් වෙලා එනවා ඒ වෙන්න වෙන්න නැවත නැවත සිය පීඩෝන නැවත නැවත සිය පීඩෝන මෙන්න මේ විදියට පුහුණු කළාම සිත එක අරමුණක පවතිනවා අර සමහර භාවනා යෝගී කුටිවල පොඩි තිතක් තියලා තිත දිහා බලාගෙන ඉන්නවා බලාගෙන ඉන්නකොට මතක් වෙන කෑමට දාන්න යනවා ගියානේ ආය නෑ දාන්නට යන්නේ ඒක දිහා බලාගෙන ආය බලන්න දැන් ටිකක් පාසු. ඉතින් බලන්න ආයෙ ගියානේ. ඕමම අර සිතිවිලි එන එක හැම එකක්ම අඳුනලා අඳුනලා අඳුනලා අරක ප්‍රැක්ටිස් කරනවා. පුරුදු කරනවා. අර සිතේ තියාගන්න, තිතේ ඉන්න පුරුදු කරනවා. ඕමම මොනවාරි එකක්. සිත ඒකාග්‍රතාවයටපත් කරගන්න, ඒක අරමුණකපත් කරගන්න ඕනෑම පුහුණුවක් කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ භාවනාව කැඩුනා නෙමෙයි. තමන්ගේ සිත අඳුනා ගන්න තමන් අපෝසත් වුණා. සිත වෙන අරමුණක් කරා ගියා නෙමෙයි මේ අරමුණේ තබා ගන්න මම අපෝසත් වුණා. ඒක මගේ අසීය නිසා සීයේ මදකම නිසා අටගත්ත ප්‍රශ්නයක් මිසක් භාවනාව කැඩිච්ච ප්‍රශ්නයක් නෙමෙයි එතන තියෙන්නේ. හොඳයි එහෙනම් අපි අවස සාකච්ඡාව නිමා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු අනුමෝදිත කමාමි කමිත කමාමි කමාමි කමාමි කමිත සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙ